තෙරුවන් සරණයි සංකාරුප්පත්ති සූත්‍රය මජ්ක්‍ධිම නිකාය තුන්වෙනි කාණ්ඩයේ බුද්ධ ජයන්ත ත්‍රිපිටක මාලාවේ 12 වෙනි ග්‍රන්ථය 257 වෙනි පිටුව සංකාරුප්පත්ති සූත්‍රය මේ සත්වයා මරණින් මත්තේ උපදින ආකාරය මේ සූත්‍රය තුළින් ඔබට දකින්න ලැබෙනවා. මේ 31 ලෝක ධාතුවම අපි කිව්වා සිත තුළින් දකින්න කියලා. ඔව් මේ සිත 31 ලෝක ධාතුවම අපේ සිතේම ඒ සංඥාවේම ඒ සුකුම ස්වභාව ඒ සංඥාවේම ස්වභාව 31ක් බව අපි මීට කලින් පැහැදිලි කරා. මේ 31 ලෝක ධාතුවම තමන්ගෙම සිත තුළින් සිතේම ස්වභාවයන් ඒ ස්වභාවයන්ම ඒ සංඛාර ලෝකයේ ගැන අපි මීට පෙර ඔබට අවස්ථා කීපයකදීම විටින් විට පැහැදිලි කරා. මේ සංඛාර උප්පත්තේ සූත්‍රය තුලත් ඔබට දකින්න ලැබෙන්නේ ඔබේම සිත තුළ ඔබගේම සිත තුළ සිතේම ස්වභාවයන් මේ ලෝක 31ක ස්වභාවයක් ඉස්මතු කරන බව. ඒ ස්වභාවයයි ඔබගේ භව කතරට හේතු ඔබ සම්මුතිය තුළ කතා කරනවා නම් අපි කතා කරනවා මෙරි මෙරි උපදින සසරක් ගැන. හැබැයි ඔබ නොදන්නවා වුණාට ඔබගේම සිතේ මේ මොහොතේ ඒ ස්වභාවය ඔබ හුස්ම ගියොත් ඒ අවසාන හුස්ම ගියොත් ඒ ස්වභාවයටයි ඔබට නැවත උප්පත්තියක් පනවන්නේ. ඒක ওই පොත්පත් පරිශීලනය කරන අය පවා දන්නවා. ඔය අභිධර්ම පොත්පත් පරිශීලනය කරන අයට චිත්ත වීතිවල පැහැදිලි කරන කාරණා ඒ ඒවා අනුසාරයෙන් පවා ඔබට වැටහෙනවා. ඒ කම්ම නිමිත්ත, ගති නිමිත්ත, අවසාන මොහොතේ සිතට එන සංඥාව, ඒ සංඥාවේ ස්වභාවයටයි සකස් වෙන්නේ කියන එක. ඒ චිත්ත වීතිවල පෙන්නන ඒ ඒ මානීය මක්කට අතිමානීය කුක්කුරෝ කියලා අපි අර නිතරම කියනවා. මානිය නිසා වඳුරෙක් වෙනවා. තව ටිකක් මානිය වැඩි වුණොත් බල්ලෙක් වෙනවා. මෙන්න මේ පැහැදිලි කරන්නේ මේ සිතේම ස්වභාවයන්. ඔබ අසා තිබෙනවා දුටු ගැමුණු රජතුමා අවසාන මොහොතේ රුවන්වැලි සෑය අභියසට ගොස් ඒ රුවන්වැලි මහා සෑය එතකොට නිම කර නැති බව. ඒ නිසා සුදුරේ දිගෙන ඒ රුවන්වැලි සෑය ඒ විදිහට ඒ සකස් කර දුටුගැමුණු රජුරන්ට දර්ශනය වෙන සලස්වෝ බව. ඒ අවස්ථාවේදී ඒ දුටුගැමුණු රජුරන්ගේ සිතේ ඇති වුණු ඒ සංඥාවේ ස්වභාවය දිව්‍යමය ස්වභාවයක් බව. මෙන්න මේ විදිහට ඔබට ධර්මයේ තුල බොහෝ කාරණා අසන්න ලැබෙනවා. අපි හිතනවා අපේ මේ සම්මුතිය තුළ මේ මෑත යුගයේ වෙන විට බොහෝ පොත්පත් පවා ලියවිලා තියෙන ආකාරයට ඒ සාහිත්‍ය රසවින්දනාත්මකව පොත්පත් ලිවීම තුළ ඒ කතාවස්තු ගොඩනැගීම තුළ අර ධර්මයේ තියෙන වටිනා ධර්මයේ ඒ හරේ සැඟව ඇති බව. එමේ කතා වස්තු වලින් ඒ කතා වස්තු වලට රැවටීම නිසා අර අර සත්‍ය ධර්මයේ යට වැළලියාවක් සිදු වෙ තේනවා. බොහොම කාරණිකව මේ දිහා බලන්න. ඔබටත් දකින්න ලැබෙවි. අපි හිතන්නේ බාහිර දිව්‍ය ලෝකයක් තියෙනවා. සේරම ආගම් වල ඒ විදිහටයි දෙයක් තියෙනවා නම් ලෝකෙකුත් තියෙනවා නම් හොඳ කියලා නරක කියලා අන්ත දෙකකුත් තියෙනවා නම් හොඳ ලෝකයයි නරක ලෝකයයි කියලා අන්ත දෙකකුත් පනවගෙන ඉන්නවා. අපි කවදාවත් අපි කවදාවත් දැකලා නැති අපි කවදාවත් දන්නේ නැති දෙයක් වුණත් අපි සංඥාවකින් දරා ගන්නවා. ඇමරිකාවක් තියෙනවා, ජපානෙත් තියෙනවා, කැනඩාවක් තියෙනවා, රුසියාවක් තියෙනවා. කවදාවත් ඔබ රුසියාවට ගිහිලා නැති වෙන්න පුළුවන්. කැනඩාවට ගිහිලා නැති වෙන්න පුළුවන්. ඇමරිකාවට ගිහින් නැති වෙන්න පුළුවන්. ජපානයට ගිහින් නැති වෙන්න පුළුවන්. නමුත් එහෙම දෙයක් තියෙනවා කියලා අපිට සංඥාවක් තියෙනවා. අපි සංඥාව තුළ දෙයක් කරගත්තොත් ඒකමයි හේතුව භවයට. දෙයක් තියෙනවා නම් එතන ඔබට දුකක් තියෙනවා. මේ ධර්මයේ තුළ තියෙන බොහොම නිර්වෘල් පැහැදිලි කිරීම ඔබට මේ බුද්ධෝත්පාද දේශනාවලින් අහන්න ලැබෙනවා. ඒවා තුළ කිසිදු විචිකිච්ඡාවක් සැකයක් උපදින හේතු නැහැ. ඔබ හොඳින් අසන්න. හැම දේශනාවක්ම අපට ඕනි ඔබට ඇත්තම එලි කරන්න. ඒ සත්‍යම පැත්ත පෙන්වන්න. අපි දන්නවා විවිධාකාර විදිහේ ඒ සිතුවිලි වලින් ඒ අපේගේම ඒ ඒව තව තවත් හොඳින් ඒව පරිශීලනය කරන්න දිරිමත් සඳහා සමහර මේ විදිහට සාහිත්‍යාත්මකව බොහෝ කරුණු එකතු කරනවා එකතු කළා විය හැකියි. නමුත් අපි දක්ෂ වෙන්න ඕනි. ඒ පිරිසිදු ධර්මයේ ඒ තුලින් පෙර තමන්ට පිරිසිදු කරගන්නට. ඒ මොනවද අතිශෝක්තිය මොනවද යථාර්ථය ඒ යථාර්ථය දකින්න තවන් නුවණක් තියෙන්න ඕනේ. මෑත යුගයේ අපිට දකින්න ලැබෙන අවාසනාවන්ත සිද්ධියක් තමයි පුජ්‍යල සරණ යාම. අපි බුදු සමයට ගියොතින් බුදුන් වහන්සේ පුජ්‍යල සරණ යාම අගය කළේ නැහැ. ඔබ හොඳින් දන්නවා. වක්කලේ මේ කුණු ශරීරයේ දිහා බලාගෙන මොකද කරන්නේ වක්කලේ? මේ කුණු ශරීරයේ බුදු කෙනෙක් නැහැ. ඒකයි ඇත්ත. ඒකෙන් අපිට ගම්ම වෙනවා බුදුන් වහන්සේ කුමක්ද මේ පෙන්වන්නේ? බ්‍රෝහිතත් ලෝකේ බාහිරින් හොයන්න එපා. බාහිර අපිට පේන දේ තුළ දෙයක් තියෙනවද එහෙමනම්? ඒක නේද ඒ පණිවිඩේ. හොඳින් බලන්න. වක්කලි මේ කුණු ශරීරයක් දිහා බලාගෙන මොකද කරන්නේ කියලා අහන්නේ. මේ සිද්ධාර්ථ කය නෙමෙයි බුද්ධ කියන්නේ. අපි ඔබට ධර්මයේ තුල මනාකොට පෙන්වුවා. සිද්ධාර්ථ තාපසතුමා බුද්ධත්වයට පත් වුණා. උපකාන ප්‍රශ්නවලුත් ඒක මනා ඔබට වැටහුණා. ස්වාමීනි ඔබ මිනිස්සෙද්ද, දෙවියෙක්ද, බ්‍රහ්මයේද්ද, ගන්ධබ්බයේද්ද? ඒ කියන්නේ සත්වෙද්ද පුජ්‍යලයේද්ද? සත්වෙ පුජ්‍යලයක් නෙමෙයි කියන එකයි නැහැ මම මිනිසෙක් නෙමෙයි, දෙවියෙක් නෙමෙයි, බ්‍රහ්මයෙක් නෙමෙයි, ගන්ධබ්බයෙක් නෙමෙයි කියනකොට ඒකේ තේරුම එහෙනම් බුද්ධ කියන්නේ කවුරුද? අන්න උපකාන ප්‍රශ්නේ ඒකයි. මේ ධර්මයේ තුල ගාශේෂයේ බෝධිමූලයේ සිද්ධාර්ථ තාපසතුමා බුද්ධත්වයට පත් වෙනවා. අලුයම මැදියම තුන්යම ත්‍රිලෝකනාථ කියන. කාම භූමියත් රූප භූමියත් අරූප භූමියත් ජයරගෙන තුන් භූමියම ජයරගෙන සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා. Tamanටම ස්වයම්බූ ඥාණයෙන් තමන් මේ ධර්මය අවබෝධ කිරීමමයි සම්මා සම්බුද්ධත්වයට පත්වීම කියලා බුදුන් වහන්සේ සම්බෝධි සූත්‍රය තුළ මනාකොට පැහැදිලි කරනවා. මේ මේ තුලින් අපිට වැටහෙනවා ගාශීෂී බෝධි මූලයේ බුද්ධත්වයට පත් වෙලා බුදුන් වහන්සේ මේ ධර්මයේ දේශනා කරන්නේ මේ ධර්මයේ මිනිසුන්ට වටහා ගන්න හැකි වේවිද කියලා හිතනවා. ඒකට හේතුව මේ මේ සමාජයේ අනුගත දෙයක් නෙමෙයි මේ බුදුන් වහන්සේ ලෝකෙට හෙළි කරන්නේ. ඒ අනුසෝතය තුළ ඒ සමාජයේ තියෙන දේ නෙමෙයි ඇත්ත. අපි දකින දේ අපි හිතන දේ නෙමෙයි ඇත්ත. අන්න බුදුන් වහන්සේ ලෝකෙට හෙළි කරන්නේ පෙර නොඇසූ විරෝධහමක්. පුබේ අනුසතේ සුදම්මේසු මේ පෙර නොඇසූ විරෝධහම්. කුමද්ද මේ පෙර නොඇසූ විරෝධහම්? නිරූපක බුදුන් වහන්සේ මේ ධර්මයේ වටහා ගන්න ඇත්තටම මේ මිනිස්යාට හැකි වේවිද කියන මෙන්න මේ මෙන්න මේ තරම්ම මේ ගැඹුර පෙන්නනවා බුදුන් වහන්සේ ඒ ඒ සකස් වුණු සංඥාව තුළම මේක වැටහෙවිද කියන. ඒ නිසාම තමයි බුදුන් වහන්සේ හොයන්නේ ගුරුවරු. මොකද වුන් මහා ප්‍රඥින් විදියට යමක් දිනුවක ලබලා හිටපු අය. නමුත් ආරාකාම උද්දක රාමපුත්‍ර ජීවතුන් අතර නැති බව ඉන්පසු පස්සගතව සොයාගෙන යනවා. පස්සගතවස බුදුන් වහන්සේ හොයාගෙන යන ගමනේ ඒ ගුරුවරුන් හොයාගෙන යන ගමනේ බුදුන් වහන්සේට උපක විතරක් මුණ ගැහුණා වෙන්න බෑ. තව බොහෝ අය මුණ ගැහෙන්න ඕනි. සාමාන්‍යයෙන් යථාර්ථයට අපි කිව්වේ ඒකයි නුවණ පාද ගන්න කියලා. අන්ධකාරය හුදකලාව යනව නෙමෙයි. සාමාන්‍ය එදිනෙදා අනිත් අය වගේම මේ මේක පොඩ්ඩක් අපි මෙනෙහි කරොත් තේරෙනවා. හැබැයි උපකගේ ප්‍රශ්නේ මෙතන තියෙනවා. ඒක වැදගත් නිසායි. ඒ සත්වේ පුජ්‍යලයක් නෙමෙයි බුද්ධ කියන්නේ කියන පණිවිඩෙයි ඔය උපකගේ ප්‍රශ්නවල තියෙන්නේ. ස්වාමීනි ඔබ සත්වේ පුජ්‍යලෙ නෙමෙයි නම් කවුරුන්ද? ඕක තමයි ඔකේ ගම් වෙලා තියෙන්නේ. මම බුද්ධ වෙමි. මේ බුද්ධ කියන්නේ සත්පුජ්‍යලයක් නෙමෙයි. අපි ගාව මේ ඉන්ද්‍රිය ගෝචර මනස තුලයි සත්වයේ පුජ්‍යලයක් හටගෙන තියෙන්නේ. ආත්ම සංඥාවක් තියෙන්නේ. ඒ ශබ්ද වර්ණ ගන්ධ රස පහස උණුසුම සීතල තද ගතිය කියන මෙන්න මේ දේ මෙන්න මේ මේ මේ පංච ආයතන මේ මේ මේ ප්‍රසාද ඔස්සේ එන දේවල් නේද එකට එකතු වෙලා අපිට පුජ්‍යල සංඥාවක් ඇති කරලා තියෙන්නේ. පුංචි දරුවා මේ ලෝකේ එළිය දකිනකොට පුංචි දරුවා මේ කිසිවක් දන්නේ නැහැ. ඉරක් තියනවාද, හඳක් තියනවාද, manuss ලෝකයක් තියනවාද, දිව්‍ය ලෝකයක් තියනවාද, මේ නිතිරියන් ලෝකයක් තියනවාද? මේ ප්‍රභාස්වර පුංචි දරුවා දන්නේ නැහැ. පුංචි දරුවාගේ සිත ප්‍රභාස්වරයි කියන්නේ මෙන්න මේ කෙලෙස් නැති නිසාමයි. පුංචි දරුවාට අපිට සංඛාර පනවන්න බෑ. සබ්බේ සංඛාරා. ස්කන්ධානම් පාතිභාවෝ ආයතන පටිලාභෝ අයං උච්චේ ජාති. මහණෙනි ඇසේ උපතයි උපත. බුදුන් වහන්සේ ලෝකේ පනවන්නේ මේ ඇසෙන් දෙයක් බලලා දෙයක් කියලා ගත්ත තැන. ඒ කියන්නේ ආයතන විඥාණයට දෙයක් පේන්නේ නැහැ. ආලෝකයට නම් ආලෝකයේ විතරයි චක්ක ප්‍රසාදේ. ශබ්දය නම් ශබ්දේ විතරයි වර්ණ ප්‍රසාදය. මේ ගන්ධ මේ චෝත ප්‍රසාදය. එතකොට මේ අසකන දිවනාසය කය කියන මේ ආයතන වල එන ප්‍රසාද ටික එකතු වෙලා හදන එක තමයි මනෝ ප්‍රසාදය කියන්නේ. මනෝ විඥානය දැන ගැනීම. පොත කියන දැන ගැනීම. පොත කිව්වේ නෑ පොත කියලා. අඹගා කිව්වේ නෑ අඹගා කියලා. ඒ කියන්නේ අපිට එන ආයතන විඥාන මේ හඳුනන්නේ හැබැයි මන ආයතනේ ඒ පංචායතනේ හඳුනන්නේ නැහැ. මන ආයතනේ කියන්නේ මේ සියල්ල එකට එකතු වෙලා එන එක. ශබ්දයයි වර්ණයයි ගන්ධයයි රසයි පාසයි උණුසුමයි සීතලයි එකට එකතු වෙලා එන එකයි මන ආයතනේ. එතනින් තමයි පොත මේ සඳ කියලා හැදෙන්නේ. අපිට දෙයක් තියෙන්නේ. එතනයි උපත ජාති ධර්ම සූත්‍රය පෙන්නනවා. ඇසේ උපතයි මහණෙනි උපස. ඇතින් ඇසින් බලලා දෙයක් කියලා දකිනවනම් එතනයි කෙලෙස් හටගන්නේ. අන අවිද්‍යාවයි දෙයක් කර ගැනීම. එහෙම දෙයක් කොහෙවත් නැහැ. අන්නේ දෙයක් කියලා දැනෙන එකමයි අවිද්‍යාව. ඒ රැවටීමයි අවිද්‍යාව. එතනමයි මෝහය. නොදන්නකම. එතනමයි එහෙනම් අපි දෙයක් කරගත්තෙත් ඒ ගත්තොත් ඒක සංකාරය. ඒ සකස් කරගත් එකයි, එකතු කරගත් එක, සාකංශ කරගත් එක සංකාරය. සංකතං සංකාරත්තය සංකතං අபிසංකරෝති. සංකාර සංකාරත්තය සංකතං අபிසංකරෝති. ඒ මේ කියන්නේ සකස් වෙන නිසා නැවත නැවත. අபிසංකරන දෙයක් බවට පත් වෙනවා. රූපං රූපත්තාය සංකතං අபிසංකරෝති. මේ පෙන්වන්නේ අපේ මේ දෙයක් කියලා අපි ලෝකයක් තියෙනවා කියලා එතනින් තමයි අපි හදාගෙන තියෙන්නේ. පුංචි දරුවා ප්‍රභාස්වරසිතේ අපිට මේ රාග දේශමෝ ඇලෙන ගැටෙන ස්වභාවය දෙයක් තියෙනවා කියලා පනවන්න බෑ. එයි ඒ නිසායි ප්‍රභාස්වරං චිත්තං කියන්නේ. එතකොට මෙතන අපි මේ පෑදිලි කරේ අපි මේ සිත තුළ හැදෙන සංකාර ලෝකේ අපි දකින්න ඕනේ. ආයතන වලින් එන දේවල් නිසා හැදුණු සලායතන ලෝකෝ ලෝකෝ කිව්වේ ඒකයි. වර්ණ ශබ්ද වලින් හැදුණු ලෝකයක්. වර්ණ ශබ්ද උණුසුම සීතල තද ගතිය සියල්ලම සම්පටිච්ඡන්න වෙනවා. ඒ පටිච්ච සමුප්පාද අවිද්‍යාව පත්‍ය සංකාර කියන්නේ ඒ නිසාම. ඉතින් මෙතනදී අපි ඔබට මේ ಉದ್ದೇಶ පාඩය තුළ බලනකොට සංඛාර උප්පත්ති සූත්‍රය මේ අපි කතා කරන අපේ මේ මැරිලා උපදින කතාව මේ තුල තියෙනවා. සෑම ලෝකයක් ගැනම මේ සූත්‍රය තුල සඳහන් වෙනවා. ඒ සෑම ලෝකයකම උප්පත්තිය ඉපදෙන හැටි නැති වෙන හැටි. හැබැයි ඔබ හිතන්නේ බාහිර ලෝකයක් ගැන. හැබැයි බුදුන් වහන්සේ පැහැදිලි කරන්නේ මේ සිත තුල ලෝකෙම වෙන්නේ කියලා. සිත තුල මැවෙන ලෝකේ තමයි ඔබට සකස් වෙන්නේ. එතනින් දකින්න. ඔබ රැවටෙන්න යන්න එපා. ඔබේම සිතයි සියලු ලෝකයන්. සංකාරයි සියල්ලම. ඔබේ විඥාණයට එහා දැන ගැනීමක් ඔබට තියෙනවද? ඔබ විඥාණයට එන දේ නේද දැනගන්නේ? ශබ්දයක් කියලා. කන නැත්තම් ඔබට ඇහෙනවද? එහෙනම් කන කියන්නේ සෝත විඥානේ දැන ගැනීම නේද? ඇස නැත්තම් ඔබට පේනවද? එහෙනම් ඒ ඇස කියන්නේ ඒ චක්කු ප්‍රාසාදය තුළ දැන ගැනීම නේද? ඒක දෙයක් කර ගැනීම නේද මනෝවිඤ්ඤාණ චිත්තානුපස්සනාව තුළ අපි පෙන්වන්නේ. ඔබට මේ බුද්ධෝත්පාද දේශනාවල චිත්තානුපස්සනා දේශනාව ඇහුවොත් ඔබට ඒක වැටහෙවි හොඳට. මේ ආයතන විඤ්ඤාණය මුකුත් නොහඳුනන බව. මන ආයතනයෙන් භවයේ සියල්ල වැටෙන්නේ. ඉතින් බොහොම निराවුල්ව මේ දේශනා ඔබට පෙළගස්සලා තියෙනවා. මේ සිත හැදෙන හැටි. ඇත්තටම සිත කියලා දෙයක් නැති බව ඒක වේගෙ තුල සකස් වෙන බව ඒ ඒ රුප්පන්තිකෝ ආවසෝ රූපං කියපු තැන ඒ කජ්ජනීය වග්ගය තුල බුදුන් වහන්සේ පෙන්නන කාරණා මේ නැවත නැවත නැවත නැවත එකම රූපේ වැටීම තුල අර කාටුන් එකක් චිත්‍රපටයක් හදනවා වගේ දෙයක් මෙතන සිද්ධ වෙනවා ඒ නිසා තමයි සම්පටිච්ඡන්න සන්තේන වොත්තපන ජවන් ජවන් ජවන් කියන චිත්ත වීති වල පෙන්වන්නේ මේ රූප එකේ නැවත නැවත එකට එකතු වෙන වේගය නිසායි. එයයි වේදනා සංඥා සංකාර කියන්නේ. සම්පටිච්ඡන සන්තේන වොත්තපන ජවන් ජවන් කියනක වේදනා සංඥා සංකාර ඒ සංකාර කරන එක තමයි ඇත්තටම ඒ ජවන් කියලා කියන්නේ. මේ ධර්මයේ පැහැදිලි කරන ආකාර කීපයක් විතරයි. ධර්මය කියන්නේ මේ සිතට එන අරමුණයි. සිත කියන්නේ අපි අඹ ගහේ කොළ 5000ක් තිබුණට අපි එක අඹ කොළයක නාරට විඤ්ඤාසයේ බැලුවොත් මුළු අඹ ගහේම කොළ දැක්ක වෙනවා. මෙන්න මේ වගේ. ගඟ ගලනවා, වැස්ස වහිනවා, හුළඟ හමනවා. ගලන ගඟක් කොයින්ද? ගඟ කියන්නේ තියෙන දෙයක් නෙමෙයි. හැබැයි ඒක තියෙනවා කියලා ගැනීමයි අපේ සක්කාය දෘෂ්ටිය. වැස්ස කියන්නේ වතුර බිඳුව වැටෙනාට වේගේ. හැබැයි වැස්ස කියලා දෙයක් තියෙනවා කියලා ගැනීමයි අපේ සක්කාය දෘෂ්ටිය. හුලඟ කියන්නේ වේගයට හමනවට. නමුත් හුලඟ කියලා දෙයක් කර ගැනීමයි අපේ සක්කාය දෘෂ්ටිය. මේ තියෙනවා කියලා ගත්ත දෘෂ්ටිය සක්කාය දෘෂ්ටියයි. අපි ඔබට ඒවා දිගින් දිගට සූත්‍ර වලින් පවා පෙන්වුවා. ඒ වගේම තමයි අපි මේ සිත කියලා දෙයක් නැහැ. අර ගඟ ගලනවා වැස්ස වහින උලඟමනවා කිය උපමා. සිත කියන්නේ වේගයට සකස් වෙන එකක්. ඒකත් සක්කාය දෘෂ්ටියමයි. අර උපමා මේ උපමේය. මේ සිත දකින්නයි. මේ එක සිතක් හරියට දැක්කොත් මේ ගලන හැම සිතක්ම ඒ දැකීම තුළ තියෙනවා. ඒ මේ මොහොතේ එක අරමුණයි කොහොමද තියෙන්නේ? එක මොහොතක එක සිතයි පවතින. එක ආරම්මණය. එහෙනම් ඒ දකින්න එකයි නිවන් දකින්නවා කියන්නේ. ඒ දැකලා මිදෙන එකයි නිවන් මඟ තුළ ඔබට හමුවන්නේ. ඒ දැකීමයි ඒ දැකීමයි ඒ විදසුන් නුවණ සත්‍ය දැකීම. ඒ ඇත්ත කරගත්තොත් එතන තියෙන්නේ රැවටීම. ඒ සත්‍ය දැකලා මිදෙනවා කියන්නේ යථාභූත ඥානය කියන්නේ සිත හැදෙන හැටි දකින්න එකයි. ඒකට යෝනිසෝ මනසිකාරයේ මේ සිත එන අරමුණ ඒ මොහොතේම ඒ පෙරපසු නොවේ දකින්න යෝනිසෝ මනසිකාරයේ තියෙන්න ඕනේ. යථාභූත ඥානය යෝනිසෝ මනසිකාරය ඔබව මේ සිතේ සත්‍ය දැකෙන තැන ඔබට එන චන්දරාගේ ඇලෙන ගැටෙන ඒ ආත්මීය දැනීම දිය කරාරිනවා. ඒ රාග දේශමෝ කෙලස් කියන්නේ ඒ ආත්මීය දැනීමමයි. ඒ රාග දේශමෝ කෙලස් දිය කර යෑමමයි අන්න ආශ්‍රව කෙලස් වෙනවා කියන්නේ. ඇත්තටම මෙතන දිය කර යෑමට වඩා දිය වී යාමක් තියෙනවා. කරනවා නෙමෙයි. වෙනවා කියන එකයි ඔබටම වැටහෙවි. ධර්මයේ තුලත් ඒ මනාකොට තියෙනවා. මේ සූත්‍රවල ඇත්තටම ධර්මයේ තියෙනවා. හැබැයි ඒක දකින්න මහා නුවණක් ඕනි. අපිට ගොඩක් වෙලාට දකින්න ලැබෙන්නේ පරිවර්තන විදිහට වචන පරිවර්තනය කරලා තියෙන එක. ඒක ධර්මය අවබෝධයෙන් කරුණෝ පැහැදිලි කළ යුතු වෙනවා. ධර්ම අවබෝධ කරගත් අයෙකුට පමණයි. එනම් කළ හැකි වන්නේ. ඒ තමයි අති දුර්ලභ අති සියුම් කාරණාව. හයි ඉතින් හොඳ නුවණින් දකින්න මමත්වයේ ඉස්මතු නොකරන තැන ආත්මයේ ගිලිහෙන තැන ඒ නිවන් මඟ හමුවන තැන. අපිට මේ සූත්‍රය තුළ සිත තුළ 31 ලෝක ධාතුව සකස් වෙන ආකාරය මීට කලින් අපි පැහැදිලි කරා ඔබට මේ සංඥාවේ ස්වභාවය මේ 31 ලෝක ධාතුව සකස් වෙන ආකාරය අපි මෙතනදී අපි බලමු බුදුන් වහන්සේ මේ පැහැදිලි කරන පිටු කීපයක දීර්ඝ පැහැදිලි කිරීමක් තියෙනවා. 257 වෙනි පිටුවේ. සාමාන්‍ය අනිත් සූත්‍රවල වගේම ඒවම් මේ සුතං කියලා මම මෙසේ අසන ලද කියලා ඒ විදිහටමයි සූත්‍රය පටන් ගන්න. ඒවා මේ සුතං ඒතං සමයං භගවා සාවත්ත්‍යා විහෙරති 제තවනේ අනාථ පිණ්ඩිකස් ආරාමි. తත්‍රකෝ භගවා බික්ඛු ආමන්තේ බික්ඛවෝති. බදන්තේන ති තේ බික්ඛු භගවතෝ පච්චසෝ සුං භගවා ඒතද වෝච මා විසින් මෙසේ අසන ලද එක් කලක භාග්‍යවතුන් වහන්සේ සවත්නවර සමීපයේ අනේ පිඬු සිටුහුගේ දෙව්රම් වෙහෙරේ වැඩ වාසය කෙරෙති. එකල භාග්‍යවතුන් වහන්සේ මහණෙනි මහණුන් ඇමතුසේක. වහන්සේ ඒ මහණ වූ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්න. භාග්‍යවතුන් වහන්සේ තෙල සංඛාරුප්පති සූත්‍රය වදාළේ සංඛාරුප්පත්තෙන් වෝ භික්ඛවේ දේසිස්සාමි. තං සුනාත සාදුකං මනසිකරොත් බාසිස්සාමිති. එවං බන්තේ කෝතේ භික්ඛෝ භගවතෝ පච්චසෝසුං භගවා ඒතදවෝච. මහණෙනි තොපට සංඛාර උප්පත්ති දෙසමි. ඒසව එයාසව මනාකොට මෙනෙහි කරව කියමි වදාළ කල වහන්සේසේ ඒ මහණෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්නා. භාග්‍යවතුන් වහන්සේ තෙලවදාළසේක. මේ විදිහට කියාගෙන ගියොතින් දීර්ඝ පැහැදිලි කිරීමක් ඔබට අහන්න ලැබෙනවා. හැබැයි අපි ඔබට මේ හරය බොහොම ලඝුකට කෙටි කර දක්වන්න උත්සාහ කරනවා. මේ 31 ලෝක ධාතුවම පැහැදිලි කරනවා බුදුන් වහන්සේ මේ සූත්‍රය තුල. ඒ වගේම තමයි මේ 31 ලෝක ධාතුවේ සකස් වන ආකාරයත්, ඉම්මිදෙන ආකාරයත් පැහැදිලි කරනවා. නිවන් දකින යෝගාවචරයේ ලෝක මේ භවය පතා නැති බව අපි මීට කලිනුත් පැහැදිලි කරා. භව නිරෝධයක් දැකීමයි බෞද්ධ කියන්නේ. මේ මොහොතේ සිතට එන අරමුණ දෙයක් කරගත්තොත් අනෙතන දෙයක් තියෙනවා නම් භවයක් තියෙනවා. පොත මේසේ ඇඳ ඉර හඳ ගහකොළ දුව පුතාගේ දොර සේරම තියෙනවා කියන්නේ භවයේ තියෙනවනේ. එහෙමනම් එහෙම දෙයක් බාහිර හම්බෙන්නේ නැත්තම් ඒවා සිතුවිලි නම් අපි දන්නවා මේස කියන්නේ shabdයක්. නමුත් ඒකට හැඩතලයක් අපිට ගාව තියෙනවා. අනේ එතනයි විඥාන මායාව. මනෝ විඥානේ මේ චිත්තානුපස්සනාව තුළ ඒ අපි හදාගත්ත චිත්තේ අපි විවිධාකාර විවිධාකාරයට මේ පැහැදිලි කරනවා. ආයතන වලින් එන ප්‍රසාද ටික එකතු වෙලානේ මේ මේ දැනීම ඇති වෙන්නේ දැන ගැනීම. ශබ්ද තරංගයි වර්ණ තරංගයි මේ දැනීම් තරංග එකතු වෙලා චිත්ත තරංගයක් හැදෙනවා කියලා. ඒතර ශබ්ද තරංගයි වර්ණ තරංගයි තමයි ප්‍රකට වෙන්නේ දිට්ඨ සුත. මුතත් හැබැයි තියෙනවා. නැහැ නෙමෙයි අර ආයතන නැත්නම් ඒ ආයතන වලින් ක්‍රියාත්මක වෙනවා. එයා තරයි ප්‍රකට වෙන්නේ. හැබැයි මෙන්න මේ විදිහටම මේ එකට එකතු වෙන එක තමයි මනෝවිඤ්ඤාණය කියන්නේ. එතනින් තමයි අපි වේදනා සංඥා සංකාර විඤ්ඤාණ කියන ස්කන්ධය ගැන කතා කරන්නේ. පස්ස කියන්නේ මනසට මනස කියලා දෙයක් කොහෙවත් තියෙනව නෙමෙයි. මේ මොලේ ඇතුලේ මේ මස්තිෂ්කයේ තියෙන දෙයක් මේක පැහැදිලි කරනව නෙමෙයි. මෙතනම මේ මොහොතේම පෙරපසු නොවේ ඇති වෙන නැති වෙන ධර්මයක් මේ. අපිට ආරම්මණය එනකොටම ආලෝක හැඩතලයේ ඒ මොහොතේම ප්‍රසාදය තුළ එතනම වේගවත් සිද්ධියක් පේනවා කියන එක. එතනමයි සකස් වෙන්නේ. අවුත්වා සම්භූතං උත්තානම් භවිස්සති. පෙර පසු නොවි එතන මේ මොහොතේම පෙර නොතිබීමට ගැන ඉතුරු නැතිවම නිර්ත වෙනවා. මෙතන දකින්න මේ මොහොතේම එතකොට මේ වේදනා සංඥා සංකාර කියන්නේ එතනම එතන දැනීමේ දැනීමයි වේදනාව ඒ දැනීමයි වේදනාව. ඒ ඒක පෙන්වන්න වෙන්නේ සංඥාවකින්. ඒ සංකාර කියන්නේ සියල්ල එකට එකතු වෙන එකයි. ඒතොර එතනමයි විඥාන මායාව දැන ගැනීම. මනෝ විඥාන කියන්නේ කොහෙවත් තියෙන දෙයක් නෙමෙයි. මේ සේරම මේ අපි මේ ආත්මීය දැනීම කෙනෙක් පුජ්‍යලයක් සත්වයක් කියලා හැදෙන ආකාරය අපේ රැවටීම පෙන්වන්න අපි මේ අපි කියන්නේ අර සිස්ටම් එකක් මේක හදන රටාව ඉදිරිපත් කරන එකක් ඒක තමයි මේ ධර්මයේ තුල ඔබට පේන ඒ ඒ සූත්‍ර වලින් ඉදිරිපත් කරලා තියෙන බුදුන් වහන්සේ මෙන්න මේ ආකාරයට මේ අපිට දැනීම ආත්මීය දැනීම ඇති වෙලා තියෙන සත්වයේ පුජ්‍යලයක් විදිහට අපි රැවටිලා ඉන්නේ මෙන්න මේ ආකාරයට කියන එක. ඒක දකින්න මහා නුවණකින්. මේ ධර්මයේ අත බුලක්සේ කෙටි කරගන්න පුළුවන්. හැබැයි ඒ අවබෝධය තියෙන කෙනෙකුට විතරයි. එහෙම නැත්නම් ඔබට විසිරෙනවා හැම එකම. ඔබගේ තියෙන දැනුම් පරාසයට ඔබ තර්ක කරනවා. නමුත් ඔබට ප්‍රත්‍යක්ෂ නම් ඒකට තර්ක ඒ ඔබගේ ප්‍රත්‍යක්ෂයයි. ඒ විදිහට ඔබ මේ ධර්මයේ නුවණින් දකින්න. එතකොට මේ 31 ලෝක ධාතුවම Tamanගෙම තියෙන ඒ ඒ අපි මේ මනෝවිඤ්ඤාණයනේ අපි මේ මමේ කියලා අපි කතා කරන්නේ Tamanගේ කියලා කතා කරන්නේ හොඳින් දකින්න. මේ අපි මම කියලා කියන්නේ කයට නෙමෙයි සිතටයි. මැරෙන්නේ කයද සිතද? අපි මේක නිතරම අහනවා. මැරෙන්නේ සිතයි. හැම මොහොතෙම සිතක් කිපෙද නිරුද්ධ වෙනවා. ඔබ හොඳට බලන්න ඔබගේ හුස්ම නැති වෙනකොට ප්‍රසාද නවතිනවා. ඒත් එක්කම ඔබගේ මනෝවිඤ්ඤාණය එතකොට එතනින් සිත නැති වෙනවා කියන්නේ නේද? ඔබගේ හුස්ම නවතිනකොට. එතකොට ඔබගේ කයෙන් වැඩක් තියනවද? නැහැ. ඒක නිසා නේද කයවල් අදාන්නේ. ඒක නිසා නේද කය ආදාහනය කරන්නේ. එහෙමනම් මේ සිතයි මේ මම කියලා අපි අරගෙන තියෙන්නේ. එහෙනම් අපි කිව්වේ ඔබගේ ඇඟිල්ලක් කපනවා කකුලක් කපනවා කකුල් දෙක කපනවා රසනීප වුණා දියවැඩියා වැදුනා ඔබට ඒක දකින්න ලැබෙන. එතකොට ඔබගේ මගේ ඇඟිල්ල නෑ මගේ කකුල් නෑ මගේ අතපය නෑ. එතකොට ඔබ කොහෙද? මේ කය නෙමෙයි ඔබ කියන්නේ සිතයි කියන එක පෙන්වන්නයි. අපි ඒ උපමාව ඔබට ගෙන හරපෑවේ. එහෙමනම් මේ සිත කියන්නේත් කොහෙවත් තියෙන එකක් නෙමෙයි. ඇත්තට මේක සංඥාවක්. සංඥාවක් නිසායි අපි අපි අසුර කරන්නේ සංඥාවක්. නිමිත්තක් කියන්නේත් ඒකමයි. ආරමුණ කියන්නේත් සංඥාවක්මයි. වේදනා සංඥා සංකාර කියලා ධර්මයේ තුල එකින් එක විග්‍රහ කරන්නේ ඔන්න ඔය නිසායි. ඒකයි මනෝවිඤ්ඤාණය දැන ගැනීම. එතකොට මෙතනදී මහණෙනි තොපට සංකාරුප්පත්ති දෙසමි. මහණෙනි මේ සස්නේ මහන ඔන්න අපි දැන් පටන් ගන්න යන්නේ මේ 31 ලෝක ධාතුව තුළ මේ උප්පත්තිය ඇති වෙන ආකාරය පෙන්වන්න. බුදුන් වහන්සේම එතකොට මෙතනදී 31 ලෝක ධාතුවේම ස්වභාවයත් එකින් එක පැහැදිලි කරමින් තමයි මේ උප්පත්තියත් ඇති වෙන ආකාරයත් ඒ ධර්මයේ දකින්න ඉම්මිදෙන ආකාරයක් පැහැදිලි කරන්නේ. ඒ කියන්නේ ලෝකයක් තියෙනවා කියලා ගත්ත කෙනාට සංඥාවක් තියෙනවා තියෙන බවට. අර පුංචි දරුවා මොකුත් දන්නේ නැහැ අපි දැන් දැනගන්නවානේ. දිව්‍ය ලෝකයක් තියෙනවා. අපිට බාහිරින් කියනවානේ. අපිට දානවානේ. මේ දිව්‍ය ලෝකයක් තියෙනවා, නිර්යයක් තියෙනවා, බ්‍රහ්ම ලෝකයක් තියෙනවා. අරූපාවචර බ්‍රහ්ම ලෝක තියෙනවා රූපාවචර බ්‍රහ්ම ලෝක තියෙනවා කොයිතරම්ද ඔබගේ දැනුම තියෙන්නේ ඒ තරමට ඔබ ඔබගේ ඒ කියන්නේ සංඥාවක් තියෙනවා. සංඥා අபிසංකරණය කියන්නේ දෙයක් කරගත්තා කියන එකනේ. එහෙමනම් ඔබට භව කතරකුත් තියෙනවා. ඔබ දන්න නිසාමයි ඔබට භව කතරක් තියෙන්නේ. හොඳින් දකින්න ඕනි තැනක් මෙතන. එතකොට 31 ලෝක ධාතුව ගැන අපි පොඩ්ඩක් කෙටියෙන් ඉස්සලා එක වාක්‍යකින් වගේ කියමු. ඔබ දන්නවා මේ කාම භූමිය, රූප භූමිය, අරූප භූමිය කියලා බුදුන් වහන්සේ ගායසීසේ බෝධි මූලේ තුන් භූමිය ජයගත්තා කියලා. මේ කාම භූමියට අපි 11 ලෝකයක් ගැන කතා කරනවා. අපේ අපි කතා කරනවා මේ ධර්මයේ තුල විවිධාකාර වචන දසදහසක් ලෝක ධාතු. ඒ ගැනත් මේ සූත්‍රය තුල තියෙනවා. එතනදී අපි කතා කරනවා කාමාවචර ලෝක 11යි. අරූපාව රූපාවචර ලෝක 16යි අරූපාවචර ලෝක 11යි කියලා. කාමාවචර ලෝක 11 ගැන කියනකොට අපි කියන්නේ සදේව් ලෝක, දිව්‍ය ලෝක 6යි, මනුස්ස ලෝකයයි, සතර අපායයි. සතර අපාය කියන්නේ අසුරේ, പ്രേත ලෝකේ, තිරිහන් ලෝකේ, නරකේ. මනුස්ස ලෝකේ. ඊට පස්සේ අපි කියන සදේව් ලෝක. චාතුර්මහරජිත තාවතින්සේ යාමේ තුසිතේ නිම්මාන රතේ පරිනිම්මිත වසවර්තයේ මේ සදෙව්ලෝ කියනවා. ඒ විදිහටම අපි රූපවචර බ්‍රහ්මලෝක 16ක් ගැන කියනවා. එතනදී මේ පරිනිම්මිත වසවර්තිය කියන මේ දිව්‍ය ලෝකයේ අවසානයෙන් පස්සේ පටන් ගන්න බ්‍රහ්ම පාරිසජ්ජේ බ්‍රහ්ම පුරোহিතේ මහා බ්‍රහ්මේ ප්‍රථම ධානයේ කවුරු හරි ධාන අවස්ථාවේ එතන හිර සංඥාවේ හිර වෙන එක තමයි ඒකේ තේරුම. බුදු සමයට අපි ගියාම ඇයි මේ වචන තියෙන්නේ කියලා ඔබට දකින්න ලැබෙයි මහා බ්‍රහ්මයා ලෝකේ මවලා තියෙන්නේ. ඒ බ්‍රාහ්මණ සංකල්ප තමයි ඒ ගොඩක් බ්‍රාහ්මණයෝ ගාව තිබුණේ. ජටිලයෝ නිගණ්ඨයෝ බ්‍රාහ්මණයෝ ලෝකේ මෞංකාරයේ මතයි පටවලා තිබුණේ. අදත් ඔබ දකිනවා දෙයක් තියෙනවා කියලා ගත්ත තැන බාහිර ලෝකයක් තියෙනවා කියලා හිතන තැන එතකොට මේ ආගම් වල සංකල්ප ගොඩක් තියෙන්නේ ලෝකේ මවුන්කාරයක් උඩ තියලා. අයි නොදන්න දෙයක්නේ. මුකුත් දන්නේ දැන් නොදන්න දෙයකට කෙනෙක් පනවගෙන ඉන්නවා. දෙය ලෝකේ මැව්වා කියලා. ඒ මවුන්කාරයෙක් හදාගෙන ඊට පස්සේ දෙයක් තියෙනවනේ දැන් ලෝකයක් මන එන ලෝකේ මවන කෙනෙක් ඉන්නේපේ අනේ පුජ්‍යල සංඥාවේ මේ දිහා බැලුවොත් ඔබටත් හිතෙයි ආ ලෝකේ කවුරු හරි මවලා ඇති කියලා කවුරු හරි මේක බලන් මේ ඇත්තටම අපේම මනසේ තියෙන නොදියුණුකම මුළු ලෝකෙම මේ බොළඳ මානසිකත්වයට කොටු වෙලා තියෙන්නේ. බොහොම ටික දෙනාටයි මේ සත්‍ය අවබෝධ වෙන්නේ. ඒකටත් මහා නුවණක් ඕනනේ. හරි ලේසි හරි බොළඳයි පටු දේවල් ලාභයි. නමුත් ඒ උතුම් දේවල් එහෙම ලාභෙට හම්බුවේ කියලා හිතන්න පුළුවන්ද? බෑ නේද? ඒ වගේ තමයි බුදුසමය මීට අවුරුදු 2500කට කලිනුත් මේ ලෝකයේ මහා බ්‍රහ්මයා මැව්වා කියලා ඒ විදිහටයි හිතාගෙන හිටියේ. ඒ බ්‍රහ්මණය. ඒ විදිහට එයාලා නම් හදාගත්තා. එයාලා භාවනා කළා. එයාලට තේරුණා මේ භාවනා කරනකොට එන සෝයත් තේනවනේ සමාධිය පාවෙනවා. විතක්ක ਵਿਚාර ප්‍රීතිසුඛ ඒකාග්‍රතාව කියලා. ප්‍රථම ධ්‍යාන, ද්විතීක ධ්‍යාන, තෘතීක ධ්‍යාන, චාතුර් ධ්‍යාන. මේ ධ්‍යානවල ඒගොල්ලන් ඒ සංඥාවල ස්වභාවයට ලෝක පවතින බවට ඒ ඒ සංඥාවේම ස්වභාවය තුළ හිර වෙලා හුස්ම ගියොත් ඒ සංඥාවෙම සිර වෙන එකයි ඒකේ තේරුම. ඒ නිසා තමයි මේ මේ ධ්‍යාන අවස්ථාවලට තමයි මේ ලෝක රූපාවචර ලෝක ටික තියෙන්නේ. පනවගෙන තියෙන්නේ. මෙතනදී බුදුන් වහන්සේ නාම රූප කියන්නේ අපි මේ සිත් දෙයක් කියලා හදන එකනේ. දෙයක් නැති බව දකින තැන සුකුම ස්වභාවයක් තියෙනවා. හැබැයි එතනදී බාහිර ලෝකයක් හම්බෙන්නේ. අනේ සුකුම ස්වභාවයට ඒ ස්වභාවය තමයි නාම රූප වලින් මිදෙන ස්වභාවය තනක් පනවන්න බැරි ස්වභාවය සුද්ධවාස කියලා බුදුන් වහන්සේ පෙන්වනවා. ප්‍රථම ධ්‍යානයෙන් අපි පොඩ්ඩක් ඒ ටික පෙන්නුවොත් මේ රූපාවචර බ්‍රහ්මලෝක 16. කාම භූමියේ අපි කාමවචර ලෝක 11යි අපි කියවනේ රූපාවචර බ්‍රහ්ම ලෝක 16ක් කියලා. මේවත් සිත තුළමයි. මේ කාම භූමිය සිත තුළින් දකින්න. මේ මෙහෙම මේ මේ මේ මේ කාම කාම් කම් සැප විඳින එහෙම කා එහෙම අපි අපිට තේරෙනවානේ වචනේ පරිසමාප්තියෙන් කාම භූමිය කියනකොට ඒක ඒක විඳින දෙයක් තියෙනවා. පිනවන දෙයක් තියෙනවා. ඒ tie විඳින දෙයක් විනවන දෙයක් තියෙනවා කියලා දැනෙන ස්වභාවයමයි කාම භූමිය. ඒක දකින්න. ඒක රූප සංඥාවක් අපිට තියෙනවා. සංඥාවක්. ඒ සංඥාවේ ඒ සංඥාවේ දෙයක් නිරූපණය කරනවා. ඒකයි රූප සංඥාවක් කියන්නේ. එතකොට ඒ ස්වභාව තමයි අපි මේ ඒකත් සිත තුළින් දකින්න. තුන් භූමියම සිත තුළින් දකින්න. බුදුන් වහන්සේ කොයවත් ගිහලා යුද්ධ කළා තුන් භූමිය ජයගෙන ත්‍රිලෝකනාථ කිව්වේ නැහැ. සිත තුළින් තුන් භූමිය දැකලා ජය අරගෙනයි ත්‍රිලෝකනාථ කියලා කිව්වේ. එහෙමනම් සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්නේ. එhmenan අපි ගත්තොත් මේ මේ සදෙවලෙන් පස්සේ ප්‍රථම ධ්‍යානෙ බ්‍රහ්ම පාරිසජ්ජේ බ්‍රහ්ම පුරোহিতේ මහා බ්‍රහ්මයේ කියලා කියනවා. ලෝක තුනක් ගැන. ඒවත් මේ බ්‍රහ්ම බ්‍රහ්ම කියලා තියෙන්නේ මේ මහා බ්‍රහ්ම ලෝකෙ මෙව්ව කියන සංකල්පයේ උඩයි. ඒ බ්‍රාහ්මණය දාගත්ත නම් ටිකයි. දෙවෙනි ධ්‍යානයේ අර ධ්‍යාන අවස්ථාවේ විතක්ක ਵਿਚාර පිරිසුක ඒකාග්‍රතාව විතක්ක ਵਿਚාර සංසිඳන කර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන්නේ. අනේ දෙවෙනි ධ්‍යාන අවස්ථාව තමයි ඔය පරිත්තාබේ අපමානාබේ ආබස්සරය කියලා කියන්නේ. අපි වෙනවා ආබස්සර බ්‍රහ්ම ලෝකෙන් ආවා කියන්නේ. ඒ කියන්නේ මේ ද්විතීක ධ්‍යාන විතක්ක ਵਿਚාර සංසිඳන තැන. ඒ ඒ දෙවන ධ්‍යාන අවස්ථාව. අපි මීට කලිනුත් මේවා පැහැදිලි කරලා තියෙනවා ඔබට දිව්‍ය ලෝකවල සත්‍ය කතාව කියන තැන. ඒ දේශනා මාලාව අසන්න ඔබට මනාකොට අහන්න ලැබේවි. මේ මේ ධානවල මේ ලෝකවල ස්වභාවය සිත තුළ සංඥා සුකුම ස්වභාවය තුළ ඒ සකස්සන ඒ සංඥා ස්වභාවය. බුදුන් වහන්සේ විවේකත ප්‍රීසක සුකුම සත්‍ය සංඥාව මේ විදිහට බුදුන් වහන්සේ පෙන්වන විවේකත ප්‍රීති සුඛ සුකුම සත්‍ය සංඥා සමාජ ප්‍රීති සුඛ සුකුම සත්‍ය සංඥා කියලා මේ සංඥාවේ ස්වභාවයටයි මේ ලෝකේ සකස් වෙන්නේ කියලා. එතකොට දෙවෙනි ධානයටත් ඒ ධානය කියන්නේ සිත තුළ ගති අපි ගත්තොත් එහෙම උග්‍රහ නිමිත්ත, පටිභා නිමිත්ත කියනකොට බාහිර කියලා අපි ගත්ත දේ සිත තුළින් දකින එක උග්‍රහ නිමිත්තනේ. පටිභානිමිත්ත කියන්නේ බාහිර කියලා දකින එක. ඊට පස්සේ ඔබ දෙයක් එහා බලලා ඒ දේ නිමිත්තක් විදියට අරගෙන ඒ දැස් වහගෙන ඒ නිමිත්ත සිත තුළින් දකිනවා නම් අන්න ඒක රූප සංඥාවක්. අන්න ඒ තමයි ඒ ඒ ලෝකවල ස්වභාවය ඔබට අන්නේ සුකුම ස්වභාවත් එක්ක දකින්න. අන්න සිත තුළින් ඔබ දකිනවා දැන් සංඥා රූප සංඥා ස්වභාව. දෙයක් ඒ තියෙන බව දැනෙන නිසානේ ඒ ස්වභාවයක හිර වෙලා ඉන්න එකක්. සංඥාව කෙරවීමක් ඇතවතේ. එතකොට පරිත්තාභය අප්‍රමාණාභය ආබස්සරේ කියන ওই ද්විතීක ධ්‍යාන. ඒ තෘතීක ධ්‍යාන වලට එනකොට විතක්ක ਵਿਚාර සංසිඳිලා ප්‍රීති සංසිඳ සුඛ ඒකාග්‍රතාව තියෙන තර. අන්න එතන තමයි අර ආබස්සරෙන් පල්ලෙහාට එන තර. මේ ගැන ලොකු කතාවක් අපි ඉස්සරහට කරමු. මේ මේ මොකද්ද මේ ධර්මයේ තුල තියෙන දේ අපි පැහැදිලි කරමු නිර්මලව. මෙතනදී අපි මේ 31 ලෝක ධාතුවට කොහොමද මේ බුද්ධ දේශනාවට අනුගතව පැහැදිලි කරමු. එහෙනම් ත්‍ෘතික ධානයේ උපදින ඒ ධාන ලෝක ටික තමයි ඒ සිත තුළින් මේ සංඥාවේ ස්වභාවයි මේ තියෙන්නේ. පරිත් පරිත්ත සුභේ අපමාන සුභේ සුභ කින්නකේ කියන්නේ තුන්වෙනි ධානයේ. ඒ ධාන අවස්ථාව ඉර වෙන එක. හුස්ම ගියොත් ඒ ලෝකවල ඉන්නවා කියන්නේ. එම ලෝකයක් කොහෙවත් තියෙනව නෙමෙයි. නමුත් මේ සුකුම ස්වභාවය ඉස්මතු කරන්න අර වේද අර අර බ්‍රාහ්මණය ටික වේදේ තුල අර බ්‍රාහ්මණ භාවනා තුල අර සමතේ වඩනකොට ඒ සුකුම ස්වභාවල හිර වෙන ස්වභාවයේ සංඥාවේ ස්වභාවයේ හිර වෙන ස්වභාවයම තමයි බුදුන් වහන්සේ මේ පෙන්වන්නේ. ඒක බුදුන් වහන්සේ ඒවා ඒ විදිහටම ගත්තාම පහසුයි ගැටෙන්නේ නැහැ. එතකොට පේන තේ ඕ ඒ ඒ ස්වභාවයමයි කියලා. එතකොට ඒ ඒ සංඥාවේ ස්වභාවය හිර වුණොත් ඒ ලෝකේ ස්වභාවයක් කියලා පෙන්වුවාට ඒ සංඥාවේම ස්වභාවයයි ලෝක ස්වභාවය කියන්නේ. එතකොට හතරෙනි ධ්‍යානයෙන් මිය ගියොත් තමයි අර සංඥා වේදනා නොදැනෙන ස්වභාවයෙන් අර සුඛ ඒකාග්‍රතා අන්තර ඒකාග්‍රතාවෙන් එතකොට අසඤ්ඤතලයෙන් එතකොට ඒ චාතුර් හතරෙනි ධ්‍යානයෙන් පස්සේ වේදනා සංඥා වේදනා සංඥා සංඥා අපි අර නිරෝධ සමාපත්තිය ගැන කතා කරන සංඥා වේදේති නිරෝධ සමාපත්තිය. ඒ සංඥාව නොදැනෙන ස්වභාවය තුළ ඒ ස්වභාවය තුළ හුස්ම ගියොත් ඒ සංඥාවේ ස්වභාවය ඒ ස්වභාවය තුළ ඉරවෙර ඉන්න එක. අන වේහප්පලේ අසන්න සංඤය කියලා කියනවා. සංඥාවක් නොදැනෙන ස්වභාවයක්. අර නිරෝධ සමාපත්තිය අවස්ථාවක්. මේ නිරෝධ සමාපත්තිය කියන්නේ නිවන නෙමෙයි. අපි ඒව වෙනම ඔබට පැහැදිලි කරා. අරහත් සමාධියයි නිරෝධ සමාපත්තිය අතර වෙනස. අපි ඊගාට බලමු මේ රූපාවචර බ්‍රහ්මලෝක විදිහටම තමයි ඔබට සුද්ධ ආවාස දකින්න ලැබෙන්නේ. ඒ කියන්නේ දැන් අපි ඒ කියන්නේ අපි කතා කරනවානේ ධ්‍යාන කුසලයෙන් උපදින අවස්ථානේ අපි ඔය ඒ සංඥා ස්වභාවයේ සිත තුළින් තමයි මේ ලෝක ටික දකින්නවනේ. ඒ හුස්ම ගියොත් ඒ ස්වභාවය හිර වෙලා ඉන්න එක. තියෙන තැනක් හොයන්න යන්න එපා. මේකට තියෙන තැනක් නැහැ. ඇත්තටම දැන් සිරස තියෙන තැනක් තියෙනවාද? අපි ඒක අහලා තියෙනවා මේ. දෙරණ තියෙන තැනක් තියෙනවාද? හිරු තියෙන තැනක් තියෙනවා. මේවා තරංග ස්වභාවයක්. අන්න ඒතකොට තියෙන තැනක් නැහැ. අන්න ඒ ස්වභාවයෙන් දකින්න. දැන් මේ අපි දුරකථන සමට කතා කරන එක ඒ පැත්තෙන් මේ පැත්තට කොහොමද එන්නේ? අන්න තියෙන තැනක් පනවන්නේ කොහොමද? දකින්නේ දකින්න බෑ. ඉන්ද්‍රිය ගෝචර නමුත් අන්නේ ස්වභාවය ඔබට දැනෙනවා. දැන් ඒරියල් එකක් තිබ්බොත් මෙතන සිරස අල්ලන්න පුළුවන් ටීවී එකේ. එතකොට එතන මේ එන හැමතැනම එන යාපනෙත් අල්ලන්න පුළුවන්. අන්න එතන ඒරියල් එක තිබ්බොත් අල්ලන ඕනම තැනක සකස් වෙන ස්වභාවයක්. තියෙන තැනක් පනවන්න බෑ. ඒ ස්වභාවය දකින්න. මේ ලෝකවලත් ඒ ස්වභාවය දකින්න. තියෙන තැනක් පනවන්න බෑ. එතකොට සුද්ධවාස කියලා පනවන්නේ මේ මාර්ගය තුල කටයුතු කරන අය විශේෂයෙන්ම මේ නිවන් මගට යොමු වෙලා ඉන්න අය සම්මාදිට්ඨියට එන කෙනා. සම්මාදිට්ඨියට එන එන කෙනෙක් නැහැ. කෙනෙක් නැති බව දකින තන සංඥා සුකුම ස්වභාවයයි. අන්නේ ස්වභාවය සුද්ධවාස කියලා. තනක් පනවන්න බෑ. සුද්ධ ස්වභාවයක්. එතන ඒ ඇත්තටම අර දැනෙන දැනීම් රාගදේශමෝ අර කම්පන චංචන දැනෙන දැනීම් රාගදේශමෝ දියවි ගිය තැනයි අරහත්වයට ගිය තැන පණවන ලෝකයක් නැහැ. ඒ සංඥාව එතනින් අතරම පැනවීමක් කරන්න බෑ. ඒක අවබෝධය තුළ ප්‍රත්‍යක්ෂතාවය තුළ ඔබටත් දැනෙවි. හැබැයි යන්තම් හෝ ආත්ම සංඥාව දැනෙන ස්වභාවයක් තියෙනවනම් ඒ රාගදේශමෝ ස්වභාවයයි. ඒ ස්වභාවයේ යන්තම් හෝ තියෙනවා නම් අන්න සුද්ධාවාස බුදුන් වහන්සේ පනවනවා. ඒක මේ ලෞකික ධානවල කතාව නෙමෙයි. ප්‍රථම ධාන, ද්විතීක ධාන, චාතුරු ධාන කියලා අපි අපි රූපාවචර මේ මේ ලෞකික සමාධි අවස්ථාවල තියෙන සංඥා නෙමෙයි මේ. මේ ලෝකෝත්තර භූමියේ ස්වභාවය. ඒ ස්වභාවය වෙනස් අනාගාමී භූමියෙන් ඔබට දකින්න ලැබෙනවා. අනාගාමී භූමිය න ආගාමී නැවත උපත නැවත ඒමක් නැහැ. අන්නේ සුද්ධාවාස ස්වභාවයයි. ඒ ස්වභාවය සුද්ධාවාසය කියලා පනවන තැනයි. එතකොට තනක් නැහැ. ඒ ස්වභාවයයි සුද්ධාවාස. එහෙමනම් ඒ ඒ පංච සුද්ධාවාස කියලා කියන්නේ අවීබේ අතප්පේ සුදස්සේ සුදස්සේ අකනිතා. එතකොට මේ අනාගාමි භූමියයි. අනාගාමි නාමෙන් රූපයෙන් මිදුණු තැනයි අනාගාමි. තව විදිහකින් කියනවා නම් බාහිර දෙයක් නැති බව දකින තැන සෝතාපන්න තැන. සිතේ දෙයක් නැති බව දකින තැන අනාගාමී. බාහිරයි සිතයි කියලා අන්ත දෙකක් නැති බව දකිනවනේ. ඒ අනාගාමී. දෙයක් කියලා දෙයක් හමු වෙන්නේ නැතිව සද්ද වර්ණ කියලා වෙන් වෙනවනේ. අන්නේ අනාගාමී භූමිය. ඒ සුද්ධාවාස අපි කව නියත සම්බෝධි පරායන. ඔබ මේ දේශනා බුද්ධෝත්පාද දේශනා අහන හැමෝම වගේ මේ දේශනා සවන් දෙනකොට ඔබට අහන්න ලැබෙනවා ඒ බාහිරත් අන්ත අධ්‍යත්ත බයිද්දා කියලා අන්ත වලින් මිදුණු දාම. නාම රූප වලින් මිදුණු. ඒ ස්වභාවය. පණවන්න බෑ. හැම දෙයකම මිදිලා හැම දෙයක්ම තියෙන තැන. අන්නේ සුද්ධාවාසන ස්වභාවය. ඒ සංඥාව දකින්න. අවීපේ අතප්පේ සුදස්සේ සුදස්සේ ආකරණතාව. ඊට පස්සේ අපි කතා කරනවා අරූපාවචර ලෝක ගැන. අරූපාවචර බ්‍රහ්ම ලෝක කියන්නේ ආකාසඤ්ඤායතන විඥානඤ්ඤායතන අකිඤ්ඤායතන නසන්නනසං මේ ලෝක මේ භාවනා යෝගීන්ට අර සංඥා නොදැනෙන ස්වභාවය තුළ අරූපේ ප්‍රකට වන අවස්ථාව රූප සංඥා අභිභව යන අවස්ථාව අන්න එතනයි ආකාස සංඥායතනේ ආකාශේ ප්‍රකට වෙලා විඥානං ආයතනේ විඥානෙ ප්‍රකට වෙලා නොදැනෙන ස්වභාවය නැත්ති කිංචි ඒ කියන්නේ නැත් නෙමෙයි තියෙනවත් නෙමෙයි ඒ ඇවිලා ආකින්ඥා ආයතන. අන අරූපාවචර බ්‍රහ්මලෝක කියලා අපි කතා කරනවා. නමුත් ඔබ ඔබගේ ස්වභාවය තමයි එළියේ ලෝකයක් ගැන හිතාගන්න එක. නමුත් එහෙම හිතන්න යන්න එපා. මේ සංඥාවේ සුකුම ස්වභාවය තුළ ඔබ හීනයක් දකිනකොට හීනේ කොහෙද තියෙන්නේ කියලා හිතන්නේ අන්න ඒ වගේ. නමුත් ඔබට එහෙම සංඥාවක් දැනෙනවා. අන්න ඒ වගේ. මේ අරූප සංඥාවල ස්වභාවය. සංඥාව නොදැනෙන ස්වභාවය ඒ භාවනා යෝගී භාවනා තුළ හමු වෙන තැන. හැබැයි මේ නිවන් මාර්ගය අනායටත් මේ රූප රූප මේ අපි දෙයක් කියලා දකිනකොට ඒ දෙයක් තුළ අපිට අපිට ඒ අපිට යමක් පොතක් මේසයක් කියලා දකිනකොට ඒක අරමුණක් තුළ ඒ අරමුණේ තියෙනවා මේ තුන් භවෙම කාම භූමිය රූප භූමිය අරූප භූමිය තුන් භූමියම ඒ අරමුණ දෙයක් කරලම තියෙනකොට ඒ ඒ ඒ අරූපේ සැඟවිලා තියෙනවා රූපේ යට. ඒ ඒ කාම භූමිය ඒ වස්තුකාමේ ඒ ඒ පිනවීම එන්නේ අර දෙයක් කියලා සංඥාවක් නිසායි. අර රූප සංඥාවක් තියෙනවා. ඒ රූප සංඥාවක් තියෙනවනේ ඒතර අරූප සංඥාවකුත් තියෙනවා. එහෙනම් මේ තුම්බුවම මිදීමක් තමයි මේ අපි අපි මේ සත්‍ය දකිනකොට දෙයක් නැති බව දකිනකොට මේ සංඥා නිරෝධයක් කරා යන්නේ. ඒ කියන්නේ මේ සංඥාවේ සුකුම වීමක් සිද්ධ වෙනවා. අත්‍තරම මේ දෙයක් කරලා ගන්නකොට රළු සංඥා සංඥා ඝන වීමක් දැන් අපි බලමු බුදුන් වහන්සේ පැහැදිලි කරන මෙන්න මේ මේක බොහොම කෙටියෙන් පැහැදිලි කරන්න පුළුවන් ඒක නිසා තමයි අපි මේ අවශ්‍ය වෙන්නේ මෙන්න මේ ලෝක ගැන තියෙන මේ ධර්මයේ තුල තියෙන කාරණාම. එහෙමනම් මහණෙනි මේ සස්නේ මහන සද්ධාවෙන් සමන්නාගත වෙයි සීලෙන් සමන්නාගත වෙයි සුතෙන් සමන්නාගත වෙයි ත්‍යාගයෙන් සමන්නාගත වෙයි ප්‍රඥාවෙන් සමන්නාගත වෙයි ඔහුට මෙසේ සිතක් වෙයි මම කාබි මරණින් මතේ කත් මනසල් ස්වභාවයට පැමිණේ නම් මනයි ඒ සිත් තබයි ඒ සිත් පිහිටුවයි ඒ සිත් භාවයි මෙසේ ඒ සිත් භාවයි මෙසේ භාවිත මෙසේ බහුලීකත ඔහුගේ ඒ සංස්කාරයෝද විහරණයද එහි උපත පිණිස පවතී මානෙනි මේ මාර්ගයේ මේ ප්‍රතිපත්තියේ ඒ උපත පිණිස පවතී ඒ කියන්නේ මේ සූත්‍රයේ බොහොම පරිස්සමින් නිරවුල් කරගන්න මේ සූත්‍රයට ඔබ රැවටෙන්න පුළුවන් ඔබට මේ ධර්මයේ අවබෝධය නැති වුණොත් මේ මෙතනින් යහට ඔබ පැහැදිලි කරන දේවල් බොහොම පරිස්සමින් හොඳින් නුවණින් ගන්න. ඔබත් මේ සූත්‍රය හොඳින් දකින්න. ඉද භික්ඛවේ භික්ඛු සද්ධාය සමන්නාගතෝ හෝති සීලේන සමන්නාගතෝ හෝති සුතේන සමන්නාගතෝ හෝති ඡාගේන සමන්නාගතෝ හෝති පඤ්ඤාය සමන්නාගතෝ හෝති තස්ස ඒවං හෝති අහෝ වතහං කායස්ස බෙහෙදා පරම පරම් මරණ කත්‍ය මහා සලායනං සභා උපජ්ජයේති ඒ ස්වභාවය උප්පජ්ජේති කිය. ඒ ස්වභාවයෙන් තුල ඒ ස්වභාවයෙන් නිසා දෙයක් තියෙනවා කියලා ගත්තොත් දිව්‍ය ලෝකයක් තියෙනවා කියලා ගත්තොත් ඒ ඒ තියෙනවා කියලා ගත්ත සංඥාව නිසායි උපදින්නේ. ඒ ඔබ ගාව මෙහෙම දෙයක් තියෙනවා කියලා ගත්ත සංඥාව නිසායි උපදින්නේ. හැබැයි මෙතන ඊට වැඩිය දෙයක් තියෙනවා ඔබට පැහැදිලි කරන්න. ඒ තමයි මහණෙනි මේ ශාසනයේ මහාන සද්ධාවෙන් සමන්නාගතයි සීලෙන් සමන්නාගතයි සුතෙන් සමන්නාගතයි ත්‍යාගෙන් සමන්නාගතයි ප්‍රඥා සමන්නාගතයි ඔබ දකිනවා පංච ඉන්ද්‍රිය ධර්ම පංච බල ධර්ම කියන කොටත් සද්ධා වීර සති සමාධි ප්‍රඥා කියන කොටත් මේ සද්ධාව සත්‍ය දකින සද්ධාවක් මේ සද්ධාව සද්ධා වීර ඒ සත්‍ය දකින ගන වීර සතිය ඒ අනිමිත්ත සමාධිය තුළ උපදින සතියයි ඒ සිතට එන අරමුණට සත්‍ය දකින්න කෙනාට නිමිති ප්‍රකට වෙන්නේ අනිමිත්තයි ඒ ශුන්්‍යතයි අප්‍රණීතයි ඒ තුල යන මගයි ප්‍රායෝගිකව සත් ඔබට පංච ඉන්ද්‍රිය ධර්ම හම්බ වෙන්නේ ඒ කියන්නේ ඔබ සිතේ අරමුණේ සත්‍ය දකින්න එකයි පංච ඉන්ද්‍රිය ධර්ම කියන්නේ සද්ධා කියන්නේ සත්‍ය දකින්න එක එතකොට අර අමුලිකා සද්දා නෙමෙයි මේ අනිත්‍යාගම වල කියන අර රූපයකට වශී වෙලා ඉන්න එක අර විශ්වාසය ඇදහිලි වල යදිනේවා ඒ තියෙන ශ්‍රද්ධාව නෙමෙයි මේ. මෙතන තියෙනවා යම් සිල්වත් වීමක්. ඒ සීලය කියලා කියන වචනේ භාවිතා කරන පමණයි. හැබැයි මේක සාමාන්‍ය සම්මුතිය තුළ අර දේවල් ඇත්ත කරගෙන යන ඒ කතාව නෙමෙයි. දෙයක් නැති බව දකින සීලයක්. ඒ වගේම සත්‍ය දකින සද්ධාාවක්. ඒ වගේම මෙතන සද්ධා සීල එතකොට අපි මෙතන ධර්මය තුල දකින්න ලැබුණේ සද්ධාය සමන්නාගතෝ හෝති සීලෙන් සමන්නාගතෝ හෝති සුතේන සමන්නාගතෝ හෝති අන්න සුතමේ ඥානෙ සත්‍ය අසා දැනගත් සත්‍ය සත්‍ය දැනගත්ත කියන එක සමන්නාගතෝ හෝති ඡාගේන යන ඒ නිසා ඇති වෙන අතහැරීම ඡාගේන දාන දීම ඒ නිසා ඇති වෙන ඒ අත